වේවත්තුඩුව බෙරිකැටිය ගංගානි උද්‍යානයේ සිරි ඥානානන්දාරාමාධිපති පූජනීය වැවල සෝමධම්ම ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි නෝ ඉතින් අද මම මේ පින්වතුන්ට කියලා දෙන ලස්සන දේශනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒ කියන්නේ කරුණු පහ බැගින් වදාළ කොටසයි වටිනා දේශනාව. මේ දේශනාවේ නම ධම්මරාජ සූත්‍රය. ධම්මරාජ සූත්‍රය ඒ කියන්නේ ධර්ම රාජයා ගැන වදාළ දේශන. බාලතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ පින්වතුනි සවැත් නුවර ජේතවනාරාමේදී. සවැත්නුවර ජේතවනාරාමයේ කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරපු මහා පුණ්‍ය භූමිය. අනාථපිණ්ඩික සිටුවරයා විසින් මේ ගෞතම බුද්ධ ශාසනයට සාදවා පූජා කළ උතුම් පින්වීම. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී ස්වාමින් වහන්සේලා හැමදාම හවසට එකතු වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ගන්නට. ඉතින් එදා අවවාද අවසන්ස්නා ගන්ත ධර්ම සභා මණ්ඩපයට එකතු වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව සිද්ධ කරේ. යෝපිකෝ භික්කවේ රාජා චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා සෝපින අරාජකං චක්කං වත්ති සීති. බුදුන් දේශනා කරනවා මහණෙනි ධාර්මික වූ ධම්ම රාජ වූ මේ සක්විති රජතුමා ධාර්මික වූ ධර්මරාජ වූ මේ සක්විත රජතුමා පවා රජෙකුගෙන් තොරව තමන්ගේ ආඥා චක්‍රය පතුරවන්නේ නැහැ කියලා. දැන් සක්විති රජතුමා කියන්නේ කවුද පින්වතුනි? සක්විති රජතුමා කියලා කියන්නේ මේ පෘථුවියම රජ කරන එක රජ කෙනෙක් පහළ වෙනවා මේ ලෝකේ කලින් කලට. එසේ මෙසේ චරිතයක් නෙමෙයි මහා පුණ්‍යවන්ත චරිතයක්. සක්විති රජතුමාටත් පින්වතුනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. දැන් සුද්ධෝදන මහරජතුමා තමන්ගේ ආදරණීය පුතුණුවන් බලාපොරොත්තු වුණේ සක්විති රජ කෙනෙක් වෙයි කියලා. බමුණන්ගේ අනාමයක් කියහුවා. එක්ක මෙයා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධ වෙනවා කිව්වා. මේ ජීවිතේ හිටියොත් සක්විති රජ වෙනවා කිව්වා. රජතුමාගේ හීනේ තිබුණේ තමන්ගේ දරුවා සක්විති රජ කෙනෙක් වෙනවා දකින්න. එතකොට මේ සක්විති රජතුමා තමයි පින්වතුනි මේ මහත් ලෝ මේ පෘථුවියම පාලනය කරන එකම රජ කෙනා. ඒ කාලෙට මේ පෘථුවියට තව රජවරු නෑ එක රජ කෙනා ඉන්නේ. හැබැයි මේ සක්විති රජතුමා මේ පෘථුවියම පාලනය කරන තනි රජෙක් බවට පත් වෙන්නේ පින්වතුනි යුද්ධයක් කරලා ආක්‍රමණයකින් යටත් කරගෙන නෙමෙයි. ඒ තියෙන ಗುಣ මහිමයට සියලුම අවශේෂ රාජ්‍ය වල රජවරු මේ තියෙන ಗುಣ දැකලා මේ සක්විති රජතුමාට තමන්ගේ රාජ්‍ය පවරනවා. මේ සක්විති රජකම ලබන්න සුදුසු කෙනෙක් මේ ලෝකේ පහළ වුණාම ඒ රජකම පිණිස කටයුතු කරන්න හිත නැමෙනකොට මේ සක්විති රජතුමාට මාණික්‍ය හතක් පහළ වෙනවා. මේ මාණික්‍ය හත එකක් තමයි චක්‍ර මාණික්‍ය. කැරකැවෙන මාණික්‍යයක් පහළ වෙනවා. මේ රජතුමා නිමේ මේ කැරකෙන මාණික්‍ය මොකද්ද කියන්නේ මේ සත්විත රජතුමාගේ ආනුභාවයෙන් මේ කැරකෙන මාණික්‍ය සතර දිශාවට ගමන් කරනවා. මේ මාණික්‍ය පිටිපස්ස රජතුමත් තමන්ගේ සිවුරඟ සේනාව සමග තමන්ගේ පිරිසත් සමග මාණික්‍ය පිටිපස්ස යනකොට අර සියලුම රටවල රට පාලනය කරන රජවරු මේ සක්විති රජතුමාට තමන්ගේ රාජ්‍ය පවරනවා ඔබ වහන්සේ ධාර්මිකව මගේ රට පාලනය කරන්න කියලා. මේ විදිහට තමයි සක්විති රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය පතුරවන්නේ, රාජ්‍ය පාලනය කරන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ධාර්මික වූ ධර්ම රාජෝ මේ සක්විති රජු රජතුමා පවා රජෙකුගෙන් තොරව තමන්ගේ ආඥාව පතුරවන්නේ නැහැ කියලා. දැන් උතන ධර්ම දේශනා වහන්න හිටිය ස්වාමින් වහන්සේලා. එතකොට මේ ස්වාමින් වහන්සේලාට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මුළු පෘථිවියම රජ කරන්නේ ශක්තිති රජතුමා. එතකොට මේ ශක්තිති රජතුමා තමන්ගේ ආඥා පතුරවන්නේ නැහැ කියනවා තව රජෙක්ගේ තව රජෙක්ගෙන් උපකාර නැත්තම්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහනවා භාගතුන් වහන්සේගෙන් කෝපන බන්තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤෝ රාජාති. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ධාර්මික වූ ධම්ම රාජෝ සක්විති රජතුමාට රජකනා වෙන්නේ කවුද? මේ ධාර්මිකෝ ධර්මරාජෝ මේ ශක්තිත රජතුමාට රජු වෙන්නේ කවුද කියලා අහනවා. එතකොට බාගතුන් වහන්සේ උත්තර දෙනවා ධම්මෝ වේකෝති භගවාවෝච බුදුන් දේශනා කරනවා ඒ ශක්තිති රජතුමාට රජුරුව වෙන්නේ ධර්මයයි කියන. ධර්මය තමයි කියන ඒ ශක්තිති රජතුමාට ඉහළින් ඉන්නේ. ඒ ශක්තිති රජතුමාට මේ තමන්ගේ ආඥා චක්‍රය පතුරවන්නේ ආන්ගේ ධර්මයේ නැමැති රජතුමා මුල් කරගෙන කියනවා. එහෙනම් ශක්තිදත්තුමාට තියෙන එකම අවස්ථාව භාග්‍ය කුමක්ද? ඒ ධර්මයයි. ධර්මයේ මුල් කරගෙන තමයි කියලා තමන්ගේ ආඥාව, තමන්ගේ අනසක පතුරවන්නේ මේ ශක්තිත රජතුමා. මාර්ග දේශනා කරන ඉද බික්කු රාජා චක්කවර්ති ධම්මිකෝ ධම්මරාජා ධම්මඤ්ඤේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචාය මානෝ ධම්ම ධජෝ ධම්ම කේතු ධම්මාදිපත්‍යා ධම්මිකං රක්ඛා චරණ ගුත්තිං සංවිදහති අන්තෝ ජනස්මි ගණ දේශනා කරනවා මේ සක්විති රජතුමා මේ සක්විති රජතුමා මේ ධාර්මික වූ ධර්මරාජෝ මේ සක්විති රජතුමා ධර්මයේ ඇසුරු කරමින් ධම්මඤ්ඤේව නිස්සාය ධර්මයේ ඇසුරු කරමින් ධම්මං ධම්මං සක්කරෝතෝ මේ ධර්මයට සත්කාර කරමි. ධම්මං ගරු කරොන්තෝ මේ ධර්මයට ගරු කරමි. ධම්මං අපචායමානෝ මේ ධර්මයටම බුහුමන් කරමි. ධම්ම ධජෝ ධර්මයේ නැමැති ධජය අතේ දරාගෙන ධම්ම කේතු ධම්මාධිපත්‍ය මේ ධර්මයේම ආධිපත්‍ය කරගෙන ධාර්මිකව රක්ඛා චරණ ගුත්තිං සංවිදහති ධාර්මිකව මේ ආරක්ෂාව සංවිධානය කරනවා කාටද? අන්තෝ ජනස්මින් මේ ඇතුළු නුවර ජනතාවට. එතකොට මේ රාජ්‍ය ඇතුළු නුවර ජීවත් වෙන ජනතාවට මෙන්න මේ විදිහට තමයි කියන මේ ශක්තිති රජතුමා ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසන්නේ සංවිධානය කරන්නේ. මොකක් මුල් කරගෙනද? ධර්මය මුල් කරගෙන. ධර්මයෙන් ඇසුරු කරගෙන. ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගරු කරමින් ධර්මයටම බුහුමන් දක්වමින් ධර්මයේ නැමැති දජේ හිත අතේ දරාගෙන ධර්මයේ නැමැති දජේ දරාගෙන ධර්මයටම ආධිපත්‍ය දරමින් ආන් මේ විදිහට ධර්මික වූ ආරක්ෂාව රැකවරණය සංවිධානය කරනවා කියනවා. ඊළඟට බුදුන් දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි මේ සක්විති රජතුමා මේ විදිහට ඒ කියන්නේ ධර්මයෙන් ඇසුරු කරමින් ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයටම බොහොමන් කරමින් ධර්මයේ නැමැති ධජය දරාගෙන ධර්මයේ නැමැති ආධිපත්‍ය කොට මේ ශක්තිති රජතුමා තමන්ගේ යටතේ ඉන්න සත්ත්වයන්ට ඒ කියන්නේ අර තමන්ට තමන්ගේ රාජ්‍ය මේ ශක්තිති රජතුමාට තමන්ගේ රාජ්‍ය පවරලා දීපු රජවරු ඉන්නවා ඒ රජවරු ජීවත් වෙන්නේ දැන් මේ සක්විති රජතුමා යටතේ. ආන් මේ සත්‍රීය රජවරුන්ටත් මේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසනවා. ඒ විතරක් නෙමෙයි බුදුන දේශනා කරනවා බලකායස්මින් තමන්ගේ බලසේනාවන්ට ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසනවා. බ්‍රහ්මණ ගහපතිකේසු බ්‍රහ්මණ ගෘහපතිවරුන්ටත් මේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසනවා. ඊළඟට නිගම වාසී ජන නිගම් ජනපද වාසී පිරිසටත් මේ ධාර්මික රැකවරණය සලසනවා ශ්‍රමණ බ්‍රහ්මණයන්ටත් මේ ධාර්මික රැකවරණය සලසනවා ඒ විතරක් නෙමෙයි කියනවා සතා සිව්ව සිව්පාවන්ටත් ධාර්මික රැකවරණය ආරක්ෂාව සලසනවා එහෙනම් මොකක්ද මේ රජතුමාට තියෙන එකම ආයුධය එකම රැකවරණය ඒ තමයි ධර්මය කියලා ඒතර භාගතුන් දේශනා කරන මේ විදිහට තමන්ගේ ඇතුළු නුවර ජීවත් වෙන තමන්ගේ ඒ නුවර වාසී පිරිසට තමන්ගේ අටත ජීවත් වෙන මේ ශාස්ත්‍රීය රජ කුලයේ පිරිසට තමන්ගේ බලසේනාවන්ට ඊළඟට පිටත නියංගම් වල ජීවත් වෙන මිනිස්සුන්ට ශ්‍රමණ ග්‍රහක්මණයන්ට ග්‍රහක්මන ගෘහපතිවරුන්ට ඒ වගේම සතා සිව්වාවන්ට පවා මේ ශක්තිති රජතුමා විසින් මේ විදිහේ ධාර්මික රැකවරණය සලසනකොට ධම්මා ධම්මේ නේව චක්කම් පවත්තේති ආ මේ විදිහට ධර්මයෙන්ම තමයි කියන ආඥා චක්‍රය පතුරවන්නේ වෙන කිසිම දෙයකින් නෙමෙයි දැන් මේ වෙනකොට වර්තමානයේ ඔබ දන්නවා මේ ලෝකේ රටවල් කොහොමද පාලනය වෙන්නේ කියලා තමන්ගේ ආයුධ බලය පෙන්නනවා තමන්ගේ ආර්ථික බලය පෙන්නනවා නේද? මේවෙන් තමයි මේ ලෝකේ දැන් වර්තමාන රටවල් පාලනය වෙන්නේ. Tamange හයිය හත්තිය පෙන්ලා ඔන්න ඔය විදිහට. එහෙම තමයි කියන ආඥා චක්‍රේ වර්තමානයේ පතුරවන්නේ. එක්ක ආර්ථික වශයෙන් පතුරවනවා, එහෙම නැත්නම් ආයුධ වලින් පතුරවනවා. එහෙම නැත්නම් ඔය ඔය ඔය දෙආකාරයෙන් පතුරවනවා. මේ විදිහට තමයි මේ වර්තමානයේ සමාජයේ මේ ලෝකේ රටවල් Tamange ආඥා පතුරවන්නේ. දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකාව Tamange ආඥා පතුරවන්නේ මේ විදිහට. චීනය ගත්තොත් ඒගොල්ලන්ගේ ආර්ථිකය පැත්තෙන් තමයි ඒගොල්ලන් තමන්ගේ ආඥා පතුරවන්නේ. ওই විදිහට බැලුවම දැන් හැමෝම මේ රටවල් පාලනය කරන සියලු තැන්වලද මේ වර්තමානයේ ආඥා පතුරවන නියමුල් කරේ. නමුත් සක්විති රජතුමා තමන්ගේ ආඥා පතුරවන්නේ, තමන්ගේ බලය පතුරවන්නේ ධර්මයේ මුල් කරලා. මේ විදිහට බලය පතුරවනකොට ඒ සක්විති රජතුමාගේ පාලන කාලය තුල කිසි කෙනෙකුට හිංසාවක් නැහැ. කිසි කෙනෙකුට පීඩාවක් නැහැ. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. හැම දිනාම සුවසේ ජීවත් වෙනවා සතාසි උපාවම් පවා. සතාසි උපාවන්ටත් ඒ කාලය අභය කාලයක්. ජීවිතවලට සුරක්ෂිත කාලයක්. එහෙමයි ශක්තිවත්තුමාගේ රාජ්‍ය පාලනය සිද්ධ වෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්ඛු තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අන්නේ විදිහටම මහණෙනි අන්නේ විදිහටම තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මිකෝ ධම්මරාජා ධම්මං ඒව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මධජෝ ධම්මකේතු ධම්මාදිපත්ත්‍ය ධම්මිකං රක්ඛා චරණ ගුත්තිං සංවිධාති බික්ඛුහු බික්ඛුසු ඒතර බුදුන් දේශනා කරනවා අන්න ඒ විදිහටම තමයි මහා මේ මහණෙනි සක්විති රජතුමා යම් විදිහකට මේ ධර්ම ආඥා පසුරවනවාද අන්න ඒ විදිහමයි තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් මේ ධර්ම ධාර්මිකෝ ධර්ම රාජෝ තථාගතතර සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයම ඇසුරු කරමින් ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගරු කරමින් ධර්මයටම බොහොමන් දක්වමින් ධර්මයේ නැමැති ධජය දරාගෙන ධර්මයෙන් ආධිපත්‍ය පතුරවලා ධාර්මික ආරක්ෂාව රැකවරණය භික්ෂූන් වහන්සේ උදෙසා සිද්ධ කරනවා. පින්තුනි රටක් පාලනය කරන රජ කෙනෙක්. රට පාලනය කරන රජතුමාට තමන්ගේ සියලු යටත් වැසියන් ආරක්ෂාව සංවිධානය කිරීම බාරයි. ඒක වගකීමක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ ධර්මරාජ. අපේ අපිට බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයෙන් රජතුමා බවට පත් වුනේ ධර්මරාජ වූ. මේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ යටහත් වැසියන්ව ආරක්ෂා කරනවා. කවුද බුදුරජාණන් වහන්සේගේ යටහත් වැසියෝ? ඒ තමයි භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා. බිකු බිකුණි උපාසක උපාසිකා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යටහත් වැසියෝ ටික. බුදුරජාණන් වහන්සේව විශ්වාස කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කෙනෙක් පැමුණාද ආන්ගේ බුදුරජාණන් වහන්සේගේ යටත් වැසියෝ ටික. සමහරව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිනවා. පැහැදිලා සියලුම සැප සම්පත් අතහැරලා ජීවි ජීවිත අතහැරලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට පැවිදි කරන්ට. මම අදපටන් බුදුරජාණන් වහන්සේ දිවිහිමිය සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොට දරා ගන්නට ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. තව සමහරු භාගතුන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා නිවන් අවබෝධය කිරීමේ අරමුණින් බුදුජන් වහන්සේ සරණ ගිහිල්ලා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අදපටන් මම උපවහන්සේගේ උපාසකයෙක් උපාසිකාවක් කොට දරා ගන්නාසේක්වා කියලා බුදුජන් වහන්සේගේ යටට රැවිලා මේ බුදුජන් වහන්සේගේ යටත් සේ යටත් වැසියෝ ටික බික්කු බික්කුණී උපාසක උපාසිකා ඉතින් බුදුරජාණන් වහන්සේගේ යුතුයකම වගකීම කුමක්ද තමන් වහන්සේ වෙනුවෙන් තමන් වහන්සේ පෙන්නපු මාර්ගයේ විශ්වාස කළා මේ වෙනුවෙන් කැපවිච්ච මේ පිරිසට උපකාර කරන එක. එතකොට බුදුරජාන් වහන්සේ මේ උපකාරය කොහොමද සිද්ධ කළේ? ධාර්මිකව ඒ උපකාරය සිද්ධ කරන්නේ. ධර්මයේම ඇසුරු කරමින් වෙන විදිහක් නැහැ. ධර්මයේම සත්කාර කරමින් ධර්මයටම ගරු කරමින් ධර්මයටම බුහුමන් කරමින් ධර්මයේම අතේ දරාගෙන ධජය ධර්ම ධජය අතේ දරාගත්තු ධර්මයම ආධිපත්‍ය කරගත්තු ජීවිතයක් ගොන්න ගන්නයි බුදුරජාණන් වහන්සේ උපකාර කළේ. දැන් අපි හිතනවා ආරක්ෂාව සංවිධානය කිරීම. අපිට ගොඩක් වෙලාවට පේන්නේ ආරක්ෂා කරන්නේ කුමක්ද අපි? අපි මේ බාහිර කය ආරක්ෂා කිරීම ගැන තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. අපි මේ කය රැකගන්න කියලා මේ කයේ නොයෙකුත් දේවල් ආලේප කරනවා. නොයෙක් නොයෙක් විදිහට මේ ඇඟපත සරසනවා. මේ කය ආරක්ෂා කරන්නේ. ඊළඟට මේ කය ආරක්ෂා කරගන්න කියලා අපි බොඩිගාස්ලා තියාගන්නවා. ආරක්ෂකව තියාගන්නවා. කය ආරක්ෂා කරගන්න කියලා. ඊළඟට මේ කය ආරක්ෂා කරන්න කියලා නොඑක් විදිය අසනීප රෝග ලෙඩ රෝග හැදෙනකොට ඒවට නොඑක් නොඑක් විදිය බෙහෙත් හේත් කරන්න අපි පෙළඹිලා අපිව කරනවා ඇත්තටම අපි අපි ගැන ආරක්ෂාව සලසගත්තාද කියන කාරණාව තමයි තේරුම් ගන්න තියෙන්නේ අපි තේරුම් ගත්තද මොකක්ද ආරක්ෂාව කියන කාරණාව අපි මුලින්ම හිතන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ භාගතුන් වහන්සේ ධාර්මික වූ ආරක්ෂාව රැකවන්නේ සලසන්නේ තමන්ගේ ශ්‍රාවකයන්ට. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව මුල් කරගෙන මහාන වෙච්ච මේ ස්වාමින් වහන්සේලා රවවාද කරන කොහොමද? ඒවං රූපං කාය කම්මං සේවිතබ්බං මෙව මෙබඳු කාය කර්මය සේවනය කරන්න. ඒවං රූපං කාය කම්මං නසේවිතබ්බං. මෙබඳු කාය කර්මයේ සේවනය නොකරන්ත. ඔන්න කය සුවපත් කරන කය රැකගන්න වැඩපිළිවෙල. ඒව රූපං වචී කම්මං සේවිතබ්බං මෙන්න මේ කියන වචී කර්මයේ සේවනය කරන්ද ඒව රූපං වචී කබ්බං නසේවිතබ්බං මේ ආකාරයේ බබඳු වචී කර්මයේ සේවනය නොකරන්න ඒව රූපං මනෝකම්මං සේවිතබ්බං මෙවන් වූ මෙබඳු මේ මනෝ කර්මයේ සේවනය කරන්න. ඒව රූපං මනෝ කම්මං නසේවිතබ්බං මෙබඳු මනෝ කර්මයේ සේවනය නොකරන්න. ඒව රූපෝ ආජීවෝ සේවිතබ්බං මේ විදිහට ජීවිතය ගත කරන්න. ජීවිකාව સિદ્ધ කරන්න. ඒව රූපෝ ආජීවෝ නසේවිතබ්බෝ මේ ආකාරෝ ජීවිකාවක් සිද්ධ කරන්ට එපා. සේවනය නොකරන්ට. ඒව රූපෝ ගාම් මේව රූපෝ ගාමනී ගාමෝ සේවිතබ්බෝ මෙවන් වූ පුද්ගලයන් මෙවන් වූ ප්‍රදේශ සේවනය කරන්න. ඒව රූපෝ ගාමනී ගාමෝ නසේවිතබ්බෝ මෙවන් වූ ප්‍රදේශ පුද්ගලයන් සේවනය නොකරන්ට. මේ තමයි බුදුරජාණන් වහන්සේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසන විදිය තමන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච තමන් වහන්සේට ගරු කරමින් විශ්වාස කරමින් තමන් වහන්සේ පිටුපසේන අය ආරක්ෂා කරන විදිය වෙන විදිහක් නෑ මේ ලෝකේ අපි හිතුවට අපි අර කරන සියලු දේ බාහිරින් අපි කරන්නා වූ දෙයක් විතරයි ඒකෙන් කවදාවත් ආරක්ෂාවක් සැබෑ ආරක්ෂාවක් සැලසෙන්නේ නෑ ආරක්ෂාවක් කියලා එකක් අපි හිතන් ඉන්නවා. නමුත් සැබෑ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. අර බාහිරින් අපි කරගන්නා වූ ආරක්ෂාව. නෝ බුදුරෙන් වහන්සේ පෙන්වා දෙනවා ඇත්තටම නියම ආරක්ෂාව මොකද්ද? මේ විදිහේ කාය කර්මයේ සේවනය කරන්න. මේ විදිහේ කාය කර්මයේ සේවනය නොකරන්න කියනවා. මොකද්ද සේවනය කළන්න කියන සේවනය කළ යුතු කාය කර්මය? පරපණ නැසීම සේවනය කරන්න එපා. පරපණ නැසීමෙන් වැළකීම සේවනය කරත්. අනුන්ගේ දේ සොරකම් කිරීම සේවනය කරන්නට එපා. අනුන්ගේ දේ සොරකම් කිරීමෙන් වැළකීම සේවනය කරන්න. වැරදිකාම වැරදිකාම සේවනයේ යෙදීම සේවනය කරන්නට එපා. වැරදිකාම සේවනයෙන් වැළකීම සේවනය කරන්න. මෙන්න අපේ කය රකින හරි ක්‍රමය. නිවැරදි ක්‍රමය. කුණු වෙලා නරුණත් සුගතිය. පිළිකාවකින් මරුණ සුගතියේ. මග්ගොඩනක් වෙලා නරුණ සුගතියේ. පාර යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා නරුණත් සුගතියේ. අඩුම තරමේ සුගතියටවත් යනවා. ඔය කයට කොච්චර වෙන ලස්සන කරන්න ගියත් වැඩක් නෑ. ඊළඟට බුදුන් දේශනා කරනවා ඒව රූපං වචී කම්මං සේවිතබ්බා. ඒව රූපං වචී කම්මං සේවිතබ්බා. මෙබඳු වචී කර්මයේ සේවනය කරන්න මෙබඳු වචී කර්මයේ සේවනය නොකරන්න මොකද්ද මේ කියලා දෙන්නේ බොරු කීම නම් වූ වචී කර්මය සේවනය නොකරන්න බොරු කීමෙන් වැළකීම නම් වූ වචී කර්මය සේවනය කරන්න කේලාම් කීම නම් වූ වචී කර්මය සේවනය නොකරන්න කේලාම් කීමෙන් වැළකීම නම් වූ වචී කර්මය සේවනය කරන්න පරුස වචන කීම නම් වූ වචී කර්මය සේවනය නොකරන්න පසු පරුස වචන කීමෙන් වැළකීම නම් වූ වචී කර්මය සේවනය කරන්න සම්පප්පලාප හිස් වචන කීමෙන් හිස් වචන කීම නම් වූ වචී කර්මයේ සේවනය නොකරන්න හිස් වචන කීමෙන් වැළකීම නම් වූ වචී කර්මයේ සේවනය කරන්න අන්න ඇත්තටම කට පරිස්සම් කරගත්තු කෙනා අපි දැන් කට පරිස්සම් කරගන්නවා කියන්නේ කොහොමද මේ කන එකක් ගැනමනේ කියන්නේ වෙන එකක් ගැන කියනවාද කන එක ගැන පොඩ්ඩක් කට පරිස්සම් කරගන්න කියනවා අපි කියන්නේ කණ එක ගැන නමුත් බුදුජන් වහන්සේ කට පරිස්සම් කරන්න කියන්නේ විදිහට බොරු කියන්න එපා. බොරු කිව්වොත් නිරේ උපදිනවා. බොරු කිව්වොත් പ്രേත ලෝකයට යන්න වෙනවා. නිරේට යන්න වෙනවා. දුගතිය කරා යන්න වෙනවා. බොරු කියමින් වළකින්න. සුගතිය උරුමයි. කේලාම් කිව්වොත් සතර පාට යන්න වෙනවා. දුක් විඳින්න වෙනවා. කේලාම් කිමින් වළකින්න සුගතිය උපදින්න පුළුවන්. පරස වචන කීමෙන් වළකින්න සුගතිය උපදින්න පුළුවන්. පරස වචන කිව්වොත් යන තැන නරකයි. හිස් වචන කීමෙන් වළකින්න තේරුමක් නැති Tamanටත් අනුන්ටත් තේරුමක් නැති අර්ථයක් නැති හිස් වචන කීමෙන් වළකින්න අර්ථවත් වචන කතා කරන්න සුගතියට යනවා ඒක උරුම වෙනවා අපිට එහෙනම් කට පරිස්සම් කරන්න තියෙන විදිහට ඊළඟට බුදුරණන් දේශනා කරනවා ඒව රූපම් මනෝකම්මං සේවිතබ්බං ඒව රූපම් මනෝකම්මං සේවිතබ්බං මෙන්න මේ විදිහට කොහොමද අවිජ්ජා විසම ලෝභය අවිජ්ජා විසම ලෝභය සේවනය කරන්ට එපා. අනවිජ්ජා ඒ කියන්නේ අවිජ්ජා විසම ලෝභය කියලා කියන්නේ පින්වතුනි තමන්ට අයිතිවක් තියෙනවා ඒ විතරක් නෙමෙයි තමන්ගේ දේ තමන්ගේ කරගන්න තියෙන ආසාවක් අනුන්ගේ දේ තමන්ගේ කරගන්න තියෙන ආසාවක් අවිජ්ජාව දැඩි ලෝභය මේ හිතවල තියෙන දේවල් තමන්ගේ දේ තමන් ගාව තියාගන්නත් අනුන්ගේ දේ තමන්ගේ තමන් කරගන්න තියෙන ආසාව තමයි මේ බුදුරජාණන් දේශනා කරන එහෙම විතක්යක් විතරකයක් පහළ වුණත් බරපතල අකුසලයක්. ඒක සේවනය කරන්න එපා. ඒක සේවනය කරන්න එපා. එහෙනම් අනවිජ්ජා ඒ කියන්නේ තමන්ගේ අයිති දේ තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් පුරුදු කරන්නේදී. අනේ මොන තරම් දෙයක්ද මෙයාට කරදරයි. මෙයාට දැන් ප්‍රශ්නයක්. මෙයාට මට උදව් කරන්න පුළුවන් හිතන්න. ඕක තමයි සේවනය කරන්න කියන්නේ. අපේ හිතට මොකද්ද නිරන්තරයෙන් එන්නේ? මේ අපි සසරේ පුරුදු කරලා තියෙන්නෙම සසරට ඇලිලා යන දේ මිසක් සසරෙන් ගැලවෙන දේ නෙමෙයිනේ. ඒ නිසා අපිට නිතරම පුරුදු වෙලා තියෙන, හුරු වෙලා තියෙන්නේ පුංචි කාරණාවකදී නමුත් අපේ හිත ටක් ගාලා මේ කෙලෙස් එක එකතු වෙනවා. ඒක තමයි අපේ හිතේ ඇති. හැබැයි බුදුන් වහන්සේ ධර්මයේ අහන කෙනෙකුට තමයි නුවණ උපදින්නේ. ප්‍රඥාව මතුවෙන්නේ. සිහි කල්පනාව මතුවෙන්නේ. ආ මේක මම මේ හිතුවට මේ හිතන දේ නරක දෙයක් කියලා. මම මේක බැහැර කරන්න ඕන එකක් නේද? මේක නරක දෙයක්. මේක මට සුදුසු නෑ. ආන් එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට විතරයි ওই හිතට ඇති වෙන මේ වගේ සිතුවිලි යටපත් කරගන්න පුළුවන්. යටපත් කළා යාට හිතන්න පුළුවන් නම් අනේ මට පුළුවන් නම් මම යාට උදව් කරන්න ඕන. ඊළඟට එහෙම උදව් කරන්න බැරි නම් අඩුම තරමේ කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම් මට උදව්වක් කරගන්න බෑ කොහොම හරි කමන්නේ ධෛර්යය කළා මිනිහා දියුණු වුණා. අනේ කොයි තරම් දෙයක්ද? සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඔබ ජයග්‍රහණය කරලා ඔබ ඔබ ආරක්ෂා කරගෙන ඊළඟ බුදුන් දේශනා කරනවා ව්‍යාපාදෝ නසේවිතබ්බා අපේ හිතේ හටගන්නවා දේශය තරහ සේවනය කරන්න එපා කිව්වා මොකද්ද සේවනය කළේ අව්‍යාපාදය තරහ නැතිකම සේවනය සේවනය කරන්න කිව්වා මෛත්‍රිය සේවනය කරන්න කරුණාව සේවනය කරන්න බුදුන් දේශනා කරනවා තරහ ඇති වෙච්ච වෙලාවට අපි කොහොම ගිනි ගන්නවද? පිච්චෙනවනේ අපි. එකට එක කරනකම් පිච්චෙනවා. රිටර්න් එක දෙන්න ඕනම කියලා හිතනවා. නේද? මේ ද්වේෂය මොනතරම් දුරකට අපිව ඇදගෙන යනවද මේ අකුසලයේ? හැබැයි සිහි කල්පනාව තිබුණොත් ඒ හිතේතරම යටපත් කරන්න පුළුවන් මේක නරක දෙයක්. මේක මට සුදුසු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිද්දා කරපු එකක්. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරපු එකක්. භාගතුන් වහන්සේ ශ්‍රාවකෙක් වෙච්ච මට මේක සුදුසු නෑ. අන්න එයාට නුවණ තියෙනවා. සිය දිනනවා. එයා ඒ අකුසලයේ මතුවෙන නොදී යටපත් කරලා මෛත්‍රිය වඩනවා. Tamanට බැන්න කිදෙන්ගෙන මෛත්‍රිය වඩනවා. Tamanට ගහපු කෙනාගෙන මෛත්‍රිය වඩනවා. Tamanට අරියාදු කරපු කෙනාගෙන මෛත්‍රිය වඩනවා. Tamanට උදව් උපකාර කරපු කෙනාටත් මෛත්‍රිය වඩනවා. සමසිතින් අම්මා තාත්තටත් මෛත්‍රිය වඩනවා. ඒක සේවනය කරන්න කිව්වා. ඊළඟට බාදෝ දේශනා කරනවා තුන්වෙනි මනෝ කර්මය තමයි මිත්‍යා දිට්ඨි. නසේවිතබ්බෝ. මිත්‍යා දෘෂ්ටිය සේවනය කරන්න එපා. සම්මා දිට්ඨි සේවිතබ්බෝ. සම්මා දෘෂ්ටිය සම්මා දිට්ඨිය සේවනය කරන්න. මොකද මිත්‍යා දෘෂ්ටිය? මිත්‍යා දෘෂ්ටිය තමයි පින්වතුනි බුදුන් දේශනා කරනවා පිනක් කරගන්න ලැබෙන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටිය කරපින්න ගත්තොත්. කුසලයක් දිනු කරගන්න ලැබෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය කරපින්න ගත්තොත්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්නට සම්මාදිට්ඨිය උපදව ගන්න. මිත්‍යා දෘෂ්ටිය බුදුරණා දේශනා කරන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා පෙන්වා දුන්නා. ඒ තමයි දන් දීමේ විපාක නැත. සමහරු ඊව විතරයි ඉන්නවා. ඔය දුන්නයි කියලා ලැබෙන මගුලක් නැහැ. සේවය කළා කියලා විපාක නැහැ. අම්මා තාත්තට සේවය කළා කියලා, වැඩිහිටියෙකුට උපස්ථාන කළා සේවය කළා කියලා ඒකේ විපාක ලැබෙන්නේ නැහැ බොරු වැඩ. එහෙම විතරයි ඉන්න මේ ලෝකේ. අපි අතරත් ඉන්නවා. බෞද්ධ කෙනෙක් අතරත් ඉන්නවා. ඕවා බොරු වැඩ මොනවට දොච්ච දඟලන්නේ වට කියලා අහනවා. අහන්නේ නැද්ද? මිත්‍යා දෘෂ්ටි ස්වභාවය. ඊළඟට අම්මා කෙනෙක් අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ තාත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට කර්මයේ කර්ම ඵලයේ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කරන ක්‍රියාවට අනුරූපව විපාක ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. එයා කවදාවත් පින විශ්වාස කරන්නේ නැහැ. එයා කවදාවත් පාපය ගැන විශ්වාස කරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි ස්වභාවය. අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ තාත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ මෙලවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ ජීවිතේට පින් කුසල කරයිද? කරන්නේ මේ ලෝකයේ තමන්ගේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ කොච්චර ඉන්නවද අපේ බෞද්ධයතර? මිත්‍යා දෘෂ්ටි ස්වභාවය. නසේවිතබ්බ මේක සේවනය කරන්න එපා කියලා බාරතුන දේශනා කළා. කොහොමද සේවනය කළ යුත්තේ? සම්මා දිට්ඨිය. දන් දීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්න. හදවතේ දරා ගන්නට. උපස්ථාන කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නට. හදවතේ දරා ගන්නට. ඊළඟට කර්මයේ කර්මඵලය පිළිබඳ විශ්වාස කරන්න. හොඳ දෙයක් කළොත් හොඳ විපාක ලැබෙනවමයි. නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවමයි කියලා විශ්වාස කරන්න. අම්මා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන්න. තාත්තා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන්න. නැත්තම් බොහෝ බරපතල අකුසල් කරගන්නවා. ආනන්තරේ පාප කර්මයක් කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඔබ දන්නවද දන්නේ ආනන්දේ පාප කර්මයක් සිද්ධ වුණොත් යම් කෙනෙක් තුලේ යම් කෙනෙක් ගාව යම් කෙනෙක්ගෙන් ඒ විදිහ අකුසලයක් සිද්ධ වුණොත් පින්වතුනි ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ ධර්ම අවබෝධය කරන්න පින තිබුණත් ආනන්දේ පාප කර්මයේ විසින් ඒ ධර්ම අවබෝධය කරන්න තියෙන පින පවයට කරනවා. අජාසත් කුමාරයාට රජතුමාට උණෝක. සාමාන්‍ය ඵල සූත්‍ර දේශන අවසානයේ බුදුජන් වහන්සේට වන්දනා කළ අජාසත් රජතුමා පිට වෙනවානේ ස්වාමීනි බොහෝ වැඩ රාජකාරි බහුලයි මම යන්න ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා කල් වේලා දන්නවනම් ගියට කමන්නේ ඉතින් මේ රජතුමා පිට වුණාට පස්සේ භාගතුන් වහන්සේ අහන්නේ මොකද දේශනා කරන්නේ? මහණෙනි, තමන්ගේ පියාඝාතනය කරලා ආනන්තරීය පාප කර්මයේ සිදු නොකරගෙන සිටියා නම් මේ දේශනාව අවසානයේ සෝතාපන්න වෙන පින තිබිච්ච කෙනෙක් මේ කියනවා. මොනතරම් අපරාධයක්ද? මිත්‍යා දෘෂ්ටි බරපතලයි. මේ ලෝකේ යම් අකුසල කර්මයක් ඇද්ද? ඒ අකුසල කර්මයන් අතර අග්‍ර වෙන අකුසල කර්මය තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්න කෙනෙකුට කරන්න බැරි අකුසලයක් නෑ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය සේවනය නොකරන්න සම්මා දිට්ඨිය සේවනය කරන්නට. මේ සම්මා දිට්ඨියට තමයි පින්වතුනි මේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මඟ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම ඇතුළත් තියෙනවා මේ සම්මා දිට්ඨිය සේවනය කරන්න මාතෘ දේශනා කළා ධාර්මික ජීවිතය සේවනය කරන ධාර්මික ජීවිත අතහරින්න කිව්වා හොරකම් කළා වංචා කරලා හරි හම්බ කරලා ජීවත් වෙලා වැඩක් නැහැ ඒවෙන් දම්පන් පූජා කළත් වැඩක් නැහැ ඒව අතහරින ධාර්මිකව හරියම්බ කරන්න. ධාර්මිකව හරියම්බ කරන්නේ සතේ වුණත් ඒ සතින් කරන පින්කම මහත්ඵලයි මහානිසස්සයි. ඊළඟට මේ ඇත්ත සේවනය කරන්න අසත්පුරුෂයාව අසේවනීය අසේවිතබ්බෝ අසත්පුරුෂයා සේවනය කරන්න එපා. සත්පුරුෂයා සේවනය කරන්න. අසත්පුරුෂෝ 100ක් සේවනය කළත් වැඩක් නැහැ. එක සත්පුරුෂෙක් සේවනය කරන හිටියොත් මුළු ජීවිතේටම මේ භාගතුන් වහන්සේ අපිට ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසනවා. ඉතින් මේ විදිහට බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනක් පිළිසෙට බුදුරජාණන් වහන්සේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසනවා. ඉතින් මාගතුන්වා දේශනා කරනවා ධම්මේනේව අනුත්තරං ධම්මචක්කම් පවත්තේති. මෙන්න මේ විදිහට තමයි භාගතුන් වහන්සේ ධාර්මිකව ධම්මරාජ වූ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයම ඇසුරු කරමින් ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයටම බොහොමන් කරමින් ධර්මයේම ආධිපත්‍ය කරගෙන ධර්මයේ නැමැති ධජය දරාගෙන මේ ලෝක සත්වයාට උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඉතින් බුදුජන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සක්විති රජතුමා ධාර්මිකව මේ ධර්මයේ තුල ඉඳලා තමන්ගේ ආඥාව පතුරවනකොට කිසිදු මිනිසියෙකු සතුරු ප්‍රාණියෙකුටවත් ඒ සක්විති රජතුමාගේ ආඥාව නැවත පෙරලන්න පුළුවන් කමක් නැහැ කියලා. ආන් මේ වගේ බෞද්ධ දේශනා කරනවා මහණෙනි තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ මේ ආකාරයෙන් පවත්වන නිසා බාලතුන් වහන්සේගේ ධම්සක ධර්ම චක්‍රය ආඥාව මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල කිසිම කෙනෙකුට නැවත ප්‍රවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය අඩාල කරන්න කොයිතරම් ප්‍රශ්න ඇති කළාද. නමුත් ඒ කිසිවකින් පින්වතුනි භාගතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය බුද්ධ කාර්ය මේ මහා සේවය නතර කරන්න පුළුවන් ලෝකේ කිසි කෙනෙක් නැහැ. භාගතුන් වහන්සේ පින්වන් පාල වසර 2564ක් ගත වෙනවා මේ වෙනකොට. තාමත් ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් සක මේ ලෝකේ ප්‍රවර්තනය වෙනවා ලෝක සත්වයා සුවපත් කරමින් අදත් මේ පින්වත් හැම සිළු දෙනාම තමන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේම ගුරු කරගෙන වටිනා උදාාරතර පුණ්‍ය ධර්මයන් સિદ્ધ කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් අමා මහ නිවන් අවබෝධයේ පිණිස උපකාරන වටිනා උදාාරතර පුණ්‍ය ධර්මයන් સિદ્ધ කරගත්තා. ඒ රැස්කල උදාාරතර පින් අප හැම දිනාට උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු Thank you. දේශනාව පවත්වාවදාළ කිරිවත්තුඩුව බෙරිකැටිය ගංගාන උද්‍යානයේ ශ්‍රී ඥානානන්දාරාමාධිපති පූජනීය වැවල සෝමධම්ම ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී ජීවනයම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාතනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ උතුම් ප්‍රාර්ථනාවක් සමගින් බෞද්ධහගුවන් විදුලිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පැයට නියමිත දායකත්ව සතරම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ පින්වත් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි